ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි වැණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අතං නුත්වං මාරිසෝගමතරි අපතිට්ඨං කවහං ආවුසෝ අනායුවං ඕගමතරි තීති අවරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවසේ මේ වැඩමුළුවේ ධර්මදේශනාව සඳහා යෝජනාවක් ඉදිරියට තිබුණා. මේ ඕගතරණ සූත්‍රය කියන සරුවචනාංශ විසින් දේශනා කරන්න ඉදිච්ච සංයුත්නිකායේ හා පුරාවට මුලින්ම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය මේ සඳහා මාතෘකා පාඨයේ වශයෙන් තබා ගන්නයි කියලා. ඉතින් අනුව මේ ඕගතරණ සූත්‍රයේ කොටහක් එහෙම නැත්නම් උද්ෘතයක් තමයි ඉදිරිපත් කෙරුවේ ආදි පාඨයක් වශයෙන් කතන්නතුං මාරිස ඕගමතරි කියලා ඒකේ පසුබිම වෙන්නේ සර්වචනාංශිකේ බුද්ධ ශාසනයේ පස්චිම බුද්ධ ශාසනයේ සර්වචනාංශි සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක රාත්‍රිය සෑහෙන කාලයක් ගිය වෙලාවේ ගත වෙච්ච වෙලාවක දේවතාවෙක් බලවත් ආලෝකයක් පතුරවමින් ජීතවනයේ ඒකාලෝක කරමින් පැමිණ බුදුසසුනට වැඳ නමස් කරලා අහනවා කතන්නතුන් මාරිස ඕගමතරි කියලා මාරිස නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ සැඩ වතුර කෙසේනම් එගොඩ වුණාද කිය. ඕඝ කියන පදය පාලියේ සඳහන් වෙන්නේ සැඬ වතුරට ඒක නැත්නම් දිය වැලකට දිය වැලකට. මේ සංසාර දිය වැලේ සියලුම දෙනා පටලැවිලා ඒකට ගිලෙනවා, මතු වෙනවා මේ ඇහෙන කැඳ හැලියක ආල්ලට වගේ ඉහළ පහළ යමින් තැම්බි තැම්බි ජීවත් වෙනවා. කිසිම කෙනෙකුට මේක හරහා යන්න සංසාරේ සංසාර ඕගෙහි ඉඩක් නැහැ. අන්න ඉතින් දෙවිගොල්ල මේ මිනිස්සු වගේ නෙවෙයි. කොහොම කාලයක් මේ චිත්‍රපටිය දිහා බලන ඉන්න නිසා එයාටත් පේනවා හැම කෙනාම කැසපට ගහ ගන්නවා. අනික කට්ටියට එහෙම වුණාට මට මෙහෙම වෙන්නේ මම මේ සැරේ වැඩි දෙනවයි කියලා හිතාන තමයි මම සාර්ථකයි. මං ඉස්සරට වැඩිය හොඳයි. පොදු කට්ටියට වැඩිය හොඳයි කිය කියා කල්පනා කර හිටියට ඔක්කොම එකම කඳ හැලිය හැඳි ගෑවිලා යනවා. ඉතින් දෙවිගොල්ල දකින්න මේ මිනිස්සු කැසපට ගහ ගන්න ගහිලි කරන යෝජනා ක්‍රම ඕම උත්කෘෂ්ඨ මට්ටමින් කරාට සියල්ල මරණයෙන් ඉවරයි. ඒක නිසා බුදුරජාන් වහන්සේ මරණයපත් වෙන්න කලින්ම ඒ නිවන නැත්නම් නිවීම එහෙම නැත්නම් මේ දීවැල් එතර වීම සිදු වෙච්ච නිසා ඒ දෙවියන් බුදුජානක වහන්සේ කියනවා නිදුකානන්ද වහන්සේ ඔබතුමා මේකේ ගොඩ වුණා කොහොමද ඒක කරේ නැත්නම් ඒ කරපු එකේ ක්‍රමවේදය මොකද්ද කියන එකයි මේ ඕග තරණ සූත්‍රයේ దేవතාවගේ ප්‍රශ්නේ අපතිත්තං කෝහං ආවුසෝ අනායුහං ඕගමතං එවැත්නි මම එක තැනක දැක්ක හෙන්නෙත් නැතුව එක තැනක läග ගන්නෙත් නැතුව ඕනට වැඩි වෑයම් කරන්නෙත් නැතුව අතරමැද ක්‍රමයකට මේ ඕඝය මේ සැඬ වතුර මේ දිය පහර මම එකට වුණා කියන එක ਸਰවචනාසික උත්තරේ. ඉතින් එහෙම කිව්වට අහගෙන ඉන්න අපට ඒක එච්චර ලොකු ගැම්මක් එන්නේ නැහැ. අපි එක තැනක ටැග් ගැහුනෙත් නැහැ, ඕනට වැඩිය දඟලුවෙත් නැහැ. එහෙම කරලා මම ඒකට උනා කියවට අපිට තේරෙන්නේ නැහැ. ඒක අපට විතරක් නෙවෙයි, අපේ හොඳ වෙලාවට ඒ දේවතාවට තේරෙන්නෙත් නැහැ. ඒ නිසා దేవතාවා කතා කරනවා යථා කතං තුවන් ආවුස යථා කතං පන තුවන් මාරිස අපතිට්ඨං අනායුවන් ඕකමතරි. ඔය කියන විදිහට එක තැනක ටැග් ගහින්නෙත් නැතුව එක තැනම රැඳී සිටින්නෙත් නැතුව මොනකට වැඩිය පොරකන්නෙත් නැතුව කොහොමනම් එකට වුණාද කියලා අර උත්තර දෙක මට මදි මට මේක තව ටිකක් විස්තර අස්තර විස්තර සහිතව දේශනා කරන්න කියන එක වෙනුවට කොහොමද නිදුකානන් වංශය ඔය කියන විදිහට එක තැනකට ඇග්ගහෙන්නෙත් නැතුව ඇන හිටින්නෙත් නැතුව ඕනට වැඩිය වෑයම් කරන්නෙත් නැතුව ඒකට උනේ කිය. එතකොට සරුවචන් වහන්සේ ඒකට <coughs> ප්‍රමාණ කරලා ඒ దేవතාවට උත්තරයක් දෙනවා යදාත්වං ආවුසේ සම්තිත්ථාමි තදාසු සංසීදාමි. මේ ගමනේ යනකොට මට තේරුණා යම් තැනක මම මේ බරපතල දියවැලේ විශ්‍රාම ගන්න ගත්තොත්, පැග් ගහෙන්න ගත්තොත්, නතර වෙන්න ගත්තොත් මං ගිලිලා නැහිනවා. යදාත්වාං ආවුස ආයුහාමි තදාස නිබුයං. උනට දඟලන්නේ ගියොත් දිවලට ගසාගෙන යනවා. නිසා දිවල කපාගෙන යන්න හම්බ වෙන්නේ. ඒක නිසා යම් වෙලාවක ඕනෑමට වැඩිය සීතල වුණොත්, පැග් ගැහුණොත් එකතන නතර වුණොත් පිහිට හදින්න ගත්තොත් ඒකෙම ගිලෙනවා. උනට දඟලන්න පටන් අරගත්තොත් දීවලමාව අරගෙන යනවා, ගසාගෙන යනවා, පා වෙනවා. මට ඒකට යන්න හම්බ වෙන්නේ නිසා තව එක පුංචි ප්‍රායෝගික උපමානයක් බුදුහාමුදුර එකතු කරනවා. අල්ලගත්තොත් නතර වුණොත් ගිලිලා නැහිනවා. උනට වැඩි දඟලන ගත්තොත් අපි ගසාගෙන යනවා. ඉතින් මේක තමයි මෙච්චරයි සූත්‍රයේ සාරේට කියන්නේ නැත්නම් සූත්‍ර සාරේ වශයෙන් සඳහන් කරන්න තියෙන ඉතින් අපි උත්සාහ කරන්න හදන්නේ මේක කොහොමද ත්‍රිවිධ ශික්ෂාවට නගාගන්නේ කියලා. එහෙම නැත්නම් අපිට ඇත්තටම මේක ආර්ථික විද්‍යාවේ ආර්ථික උපමානයක් විදිහට ගන්නත් පුළුවන්. දේශපාලන විද්‍යාවේ හොඳ දේශපාලන උපක්‍රමයක් විදිහට ගන්නත් පුළුවන්. සමාජ ධර්ම කරනකොට හොඳ සමාජ මූල ධර්මයක් වශයෙන් ගන්නත් පුළුවන්. නමුත් අපි මේ එකතු වෙලා ඉන්නේ එම දේශපාලන ආර්ථික සමාජික වස්තු දේවල් කතා කරන්න නෙවෙයි මේ අපි අපි දැනටමත් අපවි කැපවි වැඩ කරන මේ ශික්ෂාවන් ප්‍රතිපදිනකොට ඒ හැම ශික්ෂාවකම යගේ අන්ත දෙකක් තියෙනවා. අපි නිදර්ශනයක් විදිහට ගත්තොත් සීල ශික්ෂාව සිල් රැකීම පිළිබඳව ගත්තොත් අපි ඕනකට වැඩිය මේ සිල්පද ඕනකට වැඩිය අල්ලන්න පටන් ගත්තොත් ඒ සිල්පද වල ආඩම්බරේ නිසාම ඒ කෙනාට සිල්පද විසක් වෙනවා. ඒකට කියනවා සීලබ්බත කියලා. සීල වෘත කියලා කියනවා. මේ සීල්පද වල තියෙන අස්තර විස්තර ඔක්කොම හොය හොයා අපි ඇත්තන්ට හැදිච්ච ලෙඩේට කියන සදාචාරවාදීන් කියලා. සදාචාරවාදයක් ඉස්සරහට ගත්ත මිනිහට තමන් පිළිබඳව කිසිම ස්පාසුවක් නැහැ. අනුන් මන්දිහා මොන විදිහට බලයිද කියලා. ඒ වගේම අනුන් වැරද්දක් කරපු ගමන් හරියට කේන්ති යනවා. ඒකේ පව් ඔක්කොම තමන්ගේ කරේ දාගන්න. ඊට මැදිවට මූලධර්මවාදීන් වෙනවා. මේ මැදිවට ભેද බාධා ඇති කරනවා. ඒක නිසා සීලේ තියෙනවා සීල වෘත කියලා જાතියක්. අනවශ්‍ය විදිහට බදා ගන්න. තව සමහරව හිතනවා භාවනා කරන්න සිල්පද ඕනේ නැහැ කියලා. ඒක ඉතින් මේ භාවනා විපස්සනාව කියන්නේ මේ පොතක් බලපුවම හම්බෙන උපක්‍රම ටිකන්නේ. ඔය කටපාඩම් කරපුවාම එහෙම නැත්නම් අනිච්චන් දුක්ඛං අනත්තං කිව්වාම එහෙම නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාර කිව්වාම කටපාඩම් කරපුවාම නිවන් දකින්න පුළුවන්. ඉතින් ඕකට සිල්පද ඕනේ නැහනේ. එතකොට සිල්පදයක් ඇත්තෙම නැහැ. මතට කිසිම තැනක පිහිටීමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒකෙත් කසාගෙන යනවා. මේ දෙක අතරමැද තමයි ප්‍රයෝජනීය සලකලා සිල් රකින්නවා කියන එක තියෙන්නේ. ඉතින් අද ඒක හොයන්නම බැරි දෙයක් වෙනවා. භාවනාවකට අදාළ සිල්පද ටික උනට වැඩියක් කරන්නෙත් නැතුව උනට අඩුවෙන් අව탁සීරු කරන්නෙත් නැතුව කරන්න බැරි තරම් ඒකයි මේ දෙයයන්ට පුදුම වෙලා තියෙන්නේ. මේ සිල්පද පිළිබඳ වග කියන්න ඕන ඇත්තෝ නමට සිල්පද ගත්තට තඹේකට සලකන්නේ. ඒක නිසා ඒකන දන්න අනික් ඇත්තන්ට ඇඟ හිරි වැටෙනවා. මේගොල්ල මේ නියෝජනය කරන தත්වයට ගැළපෙන්න වැඩ කරන්නේ නැහැ. එකල්ලි වෙලා ඒ වගේ බාහිරදාරකාරීත්වය ගැන කතා කරනවා. එහෙම නැත්නම් ශිල්පද ගැන ਸਰවඥ දේශිත අර්ථකතනේ දාන්නේ නැතුව උදාහරණයක් වශයෙන් කියන ප්‍රයෝජන සලකලා කරන්න දන්නේ නැතුව ශිල්පද රකින්නවා කිසියම් මේ අර්ථ අර්ථය ප්‍රයෝජනයක් නැතුව අපේ හිටියා මේ ඩෙන්මාර්ක් වල ඉඳලා ආපු පැවිදි වෙච්ච ස්වාමින්වහන්සේ නමක් එයාගේ තාත්තා ඉතාලි ජාතික හොඳටම උග්‍ර කතෝලික නිසා යා හොඳටම දන්නවා තාමත්ම උග්‍රව ඒ කතෝලික ධර්මයේ අදහන ඒ පාදර්ලා ඒ පියවරු ජීවිතේ තීන්දුවක් ඇති කරගන්නවා මර මිනිය මිසක් නැතනම් මං ආපහු එන්නේ නැහැ කියලා ඒ අරණ්‍ය සීනාසන වලට යනවා කවදාකවත් මුදල් පරිහරණය කරන්නේ කවදාක කාන්තාවක් දකින්නවත් අවස්ථාව ලැබෙන්නේ කිසිම විදියකට නෑදා ගන්න දෙනුවක් නැහැ ඒගොල්ලන්ට ඒ ආරණ්‍යයෙන් හදලා දීලා තියෙන කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේ තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. භාවනා ශාලාව නැත්තම් පල්ලිය තියෙනවා, දාන ශාලාව තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ පිරිමි කෙනෙකුට අර කාටවත් යන්න දෙන්නෙත් නැහැ. බොහොමත්ම රමණීය විදිහට කඳු මත පිට ඒ ආරණ්‍ය හදලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඉංග්‍රීසියෙන් monk කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ලංකාවට ඇවිල්ලා පැවිදි වෙච්චි ඒ ලන්දාරිය නැත්නම් ඒ හාමුදුරුවෝ කියනවා මේ මුදල් පරිහරණය කරන්නේ කරන්න එපයි කියලා ඇයි කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ පරිහරණය කරන්නේ. ඒක නිසා කවදා හරි දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ මුදල් පරිහරණයේ තියෙන ආදීනව පෙන්නලයි මේ ශික්ෂාදේ ශික්ෂාපදේ පනවලා තියෙන්නේ එහෙම නැත්නම් මේ මිනිස්සු වාල් කරගන්න දෙවෙයි කියලා. ඒ මිනිස්සු කතෝලික ආගමට වැඩිය බුදුහාමුදුරන් පිළිගනිවි කියලා. ඒ වගේම මේ කාමභෝගීත්වයේ තියෙන ආදීනව දැනගෙනයි බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍මණයක් ගැන කතා කරේ කියලා. අපි මේ ථේරවාද ශාසනයේ තියෙන මේ එක එක සිල්පදයට අදාළ නිදාන කතාව දන්නවනම් ඒ ඒ ඒ පියවරු පුදුම සන්තෝෂයකටපත් වෙයි. මොකද දිවි හිමියෙන් රකින්නම හැබැයි ඇයි කියලා දන්නේ. ඊට පස්සේ කිව්වා දැන් ඔබ වහන්සේලා විනය ඉගෙනගෙන මේ මේ ශික්ෂාපදේ මේ නිසයි කියලා හේතු කාරණා දන්නවා. ලෝකෙ තියෙනවනම් sannivedanayak ඒ ස්වාමීන් වහන්සේගේ මතය උනේ ඔබ වහන්සේලා වගේ මේ අරණ්‍ය වාසීව සිල්පද රකින්න කෙනෙක් අන්න අර වගේ සිල්පද දන්නේ නැතුව ජීවීමෙන් සිල්පද රකින්න ඒ පියෙතුමෙක් එක්ක සම්බන්ධීකරණයක් වුණොත් ඒක තමයි වෙන්න ඕන හැබැයි ජීවිතේ වෙන්නේ නැත්තේ එච්චරමයි. අදාකත් එහෙම කෙනෙකුට මේ වගේ තැනක් දකින්නවත් මෙහෙම කෙනෙකුට ඒ වගේ තැනක් කරන්නවත් හම්බ වෙන්නේ අතරමැදට වෙලා ඉන්නේ සීලෙකුත් නැති භාවනා නොකරන විශාල පිරිසක් වැඩ කරනවා මේ දෙකොල්ල දෙපැත්තටලා ඉන්නේ. එනිසා මේ ශිල්පද සම්බන්ධයෙන් ਸਰවචනාංශගේ හරීම මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා ශිල්පද මොකටද ශිල්පද තියෙන්නේ කියලා දැනගෙන රකින්න සෝවාන් වෙන්න සෝවාන් වෙච්ච දවසට තමයි සීලබ්බත පරාමාස කියන ඒ ශිල්පද වලින් පව කරගන්න පුළුවන් වෘත රැකලා අනවශ්‍ය දුක් විඳින தත්ත්වය අයින් කරන්න පුළුවන්. ඉතින් හරි අසාධාරණයි. ඒ නිසා සෝවන් වුණාට පස්සේ තමයි සීක කියන බුදුහාමුදුරු දෙන්නේ. එයාට විතරයි තේරෙන්නේ මේ භාවනාවට අදාළ මෙන්න මෙච්චරයි. ඕන් නැතිව ඔළුවේ දාගෙන නිකන් අනවශ්‍ය විදිහට තමන්ට තමන් වද දී ගන්නත් එපා. ඒ වගේම සරුවචනාංශ විසින් පනවලද මේ ආනා චක්‍රේ කඩලා අපාගාමි වෙන්නත් ඒවා. මේ භාවනා කරන්න ගිහලා පන්දේකම් කරන්න ගිහලා මහානකම් කරන්න ගිහලා පඬිතකම් කරන්න ගිහලා ආනා චක්‍රයට පහර දීලා ඒවා පිළිබඳ කටවැඳ දොඩවන්න කියලා අමාරු වැටෙන්නේ නැති වුණොත් අපිට කියන්න පුළුවන් සීල විසුද්ධිය ලැබෙනවා. ඒ සීල විසුද්ධියෙන් අපිට හම්බෙන ආනිසංශය මොකද්ද? අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. යම් කිසි කෙනෙකුට හිතපු ඒ ම්ලේච්ඡ තත්වයෙන් ශිල්පද නොතා කරන තත්වයක ඉඳලා ශිල්පද රකින්න තත්වයට ආවට පස්සේ විපිලිසරකම කියන ඊට අන්‍ය විහිිත නොවන එකලස් ගතිය නැත්නම් සමාහිත ගතිය තමයි සීල් සීල් රකින්නකොට අපිට ලැබෙන ආනිසංසය. එහෙම නැතුව මේ සීල්පද වෘතයක් කරගත්තොත් අත්තකින්ම තාන් යෝගයට වැටෙනවා. සීල්පද ඕනේ නැහැ. මේ කොහොම කෙරුවක්වත් අපිට ඒ භාවනා මේ මේ විදිහට කරන්න පුළුවන් නැත්නම් මහානක මේ මේ විදිහට කරන්න පුළුවන් කියලා ඒකට මැත දොඩවන්නේ තනිකර කාමයට. ඒකට කාමසුකල්ලි කාණියෝගට. නැති මේ දෙකට වැටෙන්නේ නැතුව ප්‍රයෝජන සලකලා ශිල්පදයක් රැකගෙන කටයුතු කරනවා කිව්වහම ඒක අද දිවි ලෝකේ තියා මනුස්ස ලෝකේ තියා කොහෙවත් නැති එකක් බාටපත් වෙනවා. ඒ නිසා මෑණිවරු අපේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම ගිහියන් ඉදිරිපිට කටයුතු කරනකොට ඒ ඇත්තෝ ඒකට පූර්වාදර්ශයක් වෙනවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ ශිල්පද තියෙන්නේ බුදුහාමර අපිට නාස්රණු දාන්න හදුවා නෙවෙයි ප්‍රයෝජනයක් සලකලා ශිල්පද රැකලා තියෙන්නේ ඒ ශිල්පද නොරැක සීලයට ගැළපෙන දේවල් පිළින කරන ගත්තොත් ඒක මහවරෙක් කියලා තමයි කියන්නේ. Tamanට ගැළපෙන්නේ නැති ඒ නම්බුලාභ ඉසලකී ලැබනවනම් ඒක මේ ශාසනයේ මහවරයි කියලායි කියන්නේ. සිල්ලුතුන් වෙනුවෙන් වෙන්කච්ච සිව්පසය ඒ ශිල්පද පිළින කෙරුවට රකින්න නැතුව පාවිච්චි කරනවා කියන එක කැතම කැත ජොබ් එකේ ලෝකෙතියි. ඒකට මහවරකම කියලා කියන්නේ. ඒ නිසා ඒක අපි භාවනාවට යනකොට උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී වෙනකොට ඉගෙන වග කියන්න බැරි වුණොත් අපි මේ ගත්ත පියවර නිසා අපායට ඍජුමාවතක් හදාගන්න. ඒ නිසා හැම වෙලාවෙම අපි පැවිද්දෝ නම් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ සිවුර අතට ගන්නකොට සිවුර දෙනකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවන් දත්වා අබ්බාජෙත්ත සම්බන්තේ කියන ඒ සිල්පදයේ ඒ වචනය මරණකම්ව රහත් තුනත් අමතක කරන්න අරකයි. ඒ අතරමැදි හම් වෙන පුංචි පුංචි ලාභ සත්කාර වලට සලකලා ඒ මේ සබ්බදුක්ඛ නිසරණ කියන අදහස යටපත් කෙරුවොත් ඒක ලෝක වජ්‍යයටත් අහු වෙනවා ආනාච මේ මේ අඤ්ඤති වජ්‍යයටත් අහු වෙනවා. ඉතින් ඒව ගැන නොසලකා කියන්නේ සිල්පදයක තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් විපිලිසර බව නැතිවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් තියෙන මේ ශිල්පදේ නොසලකා ඉන් එහාට තියෙන දේවල් යන්න හදනවයි කියලා කියන්නේ ඔය හදන ගොඩනැගිල්ලේ ඔය මැටි ගොඩක් උඩ තට්ටු හතරක පහ ගොඩනැගිල්ලක් ගහන්න හදනවා වගේ හොඳට ෆවුන්ඩේෂන් එක දාන්න නැතුව. මේ කෙරුවොත් ආයි සුනාමි එන්න ඕනේ නෑ. ගොඩනැගිල්ල හදලි වෙනකොට කඩාන වැටෙනවා. නිකන් මැරෙනවා. ඒ නිසා මේ වගේ වැඩක් කරනවා නම් බලතුක් ගමනක් යනවා නම් හොඳට ප්‍රතිෂ්ඨාව සීලේ ප්‍රතිත්ථය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ඒ නිසා ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ ගිය තැනක පట్టල වෙන ගතිය. ගිය තැනක Tamanට ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා සිල්වතාට මුළු ලෝකෙම gedarawa. දුසිල්වතාට ඒක පරදේශයක් වань. කොතන ගියත් ගැලපෙන්නේ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුමේ ඉන්න රබර් බෝලයක් උඩ දැම්මොත් ඒක උඩ පැනලා පැනලා පැනලා පැනලා පැනලා ගිල පහක්ම තැන හිටිනවා. ඒ නිසා දුසිල්වත රබර් බෝලයක් වගේ. සුසිල්වත සතපය කාසියක් උඩ දාපුවාම ඒක වැටිච්ච තැන එහෙම පట్టල වෙනවා. පෙරලෙන්නේ නැහැ. ඒ නිසා සර්වචන් වහන්සේට හම්බුනේ සිල්පද නිසා අවසාන භවයේ සුපතිට්ඨිත පාද සර්වචන්සේ පාදේ තියෙනකොට මුළු පාදේම පොළවේ හේතු වෙනවා කදාකල් ලෙසලා වැටෙන ඒ මොකද ඒ තරම්ම ශිල්පද රැකපු නිසා. අපි මේ චපලකම නිසා අපේ තියෙන මේ ඇදි සිල් රකින්න යන නිසා එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති සම්පatti ඒ කියන්නේ අපි සම්මාන ලාභ සත්කාර සිලෝක නොගැලපෙන දේවල් දරන්න නිසා අපි පෙරලිලා වැටෙනවා. ඒක නිසා සමාධියට යන්න ඉස්සර වෙලා හැමදාම සීලයේ අදි සීලයක් වෙන බවට වග බලා ගන්න. ඒ බලන හැම වෙලාවෙම බලන්න ඕනේ මම සිල්වතෙක් අනික් අය සිල්වත් නෙවෙයි කියලා පහත් කළ සැලකීම අසත්පුරුසයි කියලා සර්වඥාන්සේ සත්පුරුෂ සූත්‍රයේ දේශනා කළා කියලා. මොකද එහෙම Taman සිල්වන්ත වෙලා සුසිල්වතුන් දෙස එහෙම නරක විදියට බැලීම කවදාකවත් ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය දියුණු කරන්නේ නැහැ. ඒක නිසා Taman සිල්වත් බවට හොඳටම ආරක්ෂා කරගෙන නිහතමානී වෙන එක තමයි අපතිට්ඨං අනායුහං කියලා සිල්පද සම්බන්ධයෙන් කියන්නේ. ඉතින් එහෙම කෙනාට කවදාකවත් අත්තානුවාද බයක් එන්නේ නැහැ. තමන තමන් පිළිබඳව දෙස්ති ගන්න හිතෙන්නේ නැහැ. අරානුවාද බයක් එන්නේ අනුන්ගෙන් මේ මිනිසයා බොරුවට සිල් පෙන්නගෙන රට්ටුන්ගෙන් වැදුම් ලබනවා. නමුත් සිල් නැහැ කියලා රට්ටුන්ගෙන් බඳුන් අහන්න වෙන්නේ නැහැ. ඒ වගේම නීතියෙන් අවතාක්ෂේප කරන්නේ නැහැ. අවදාහරි මේ නොගැලපෙන සීලයකට වග කියා ගන්නම සීලයක් නැති කෙනෙක් විදිහට විනය නීතියෙන් හරි සත්‍ය නීතියෙන් හරි අමාරු වැටෙන්නේ නැහැ අපාගත වෙන්නේ නැහැ. ඒ නිසා සීලයක පිළිටන්න පිළිටන්න ඒ කෙනාට පුදුම තෙදක් පුදුම සතුටක් විපිලිසර භාවයේ නැති ගතියක් දැනෙන නිසා අඩු ගානේ පුළුවන් නම් පංචිල්පත පාරකින්නවා නම් සක්‍ර දෙවේන්ද්‍රයා තමන්ගේ මිනිඔතුන්න නම නමා වදිනවලු මෙච්චර දුස්සීලයන් ඉන්න රටේ ගිහියොත් පන්සිල් රකින්න. පන්සිල් රකින්න ගිහියන්ටත් වදිනවලු සක්‍රදේ වෙන්නේ මොකද එයා දන්නවා යාට ඒ සක්‍ර සම්පත්තියත් ලැබුණේ ඒ සිල්පද රකින්න නිසායි කියලා. එතකොට දෙවියෝ විතරක් නෙවෙයි බ්‍රහ්මයොත් වඳිනවා මන පුළුවන් ප්‍රමාණය පිළින කරලා ප්‍රසිද්ධ කරලා ඒක කරන්නේ. ඉතින් ඒක හොඳම ආචාර ධර්මයක් නැත්නම් ආචාරශීලී වගවීමක් තමයි මෙන්න මේ ශිල්පද රකින්න කියලා ප්‍රකාශ කරලා ඒ ශිල්පද රකින්න. එමෙ නැත්තම් අපි හිතන්නේ සමාජය රැවටෙනවයි කියලා සමාජ ගණන් ගන්න නැහැ. Taman වග බලා ගන්න එකයි තියෙන්නේ. Tamanට නොතරම් දේවල් වලට ඇඟිලි ගහන්න කියනවා. ඒ විදිහට ශිල්පද රකින්නවනම් විපිලිසර බව නැතිකම තමයි Tamanට හම්බෙන සතුට පුද්ගලෙක් වශයෙන් මම මේක බුද්ධි විඳිනවා. මොකද මම ওই තියෙන ලෝකේ ශිල්පද ගොඩක් කඩලා පුරුදු කරපු මිනිහ ගීකායි. ආටක්වත් මම අයින් කරෙත් නැහැ. කවුරු මට බැන්නට මං කිව්වේ අපාය යන්නේ මම. ඔගොල්ලෝ වග බලා ගන්න මම මේ ටික කරනවා. එහෙම කරලා පැවිදි වුණාට පස්සේ අනිත් පැත්තට ගියාට පස්සේ මට සිල්පද කඩන්න ඕනකමක් නැහැ. ඒ නිසා ඒ සතුටයි මේ දෙකම පරාශයක් දන්න කෙනෙක් වශයෙන් මම කතා කරන්නේ කොන්දක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් ඒක සීලෙන් පෙනේ. ඒ නිසා පඤ්ඤාවන්තස්ස වික්කවේ සීලං සීලවන්තස පඤ්ඤා. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. සීල පඤ්ඤා අගමඛායති ලෝකේ. සිල්වතාට පමණයි ඥානෙ තියෙන්නේ. ඥානවතාට පමණයි සිල් ලකින්න පුළුවන් වෙන්නේ. මේ ඥානයයි සීලයයි දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙක කියලා සර්වචන් වහන්සේ ඒ දීඝනිකායේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඉතින් සා බලන්න ඕනේ දවසින් දවස දවසින් දවස මේ යන ගමනේදී අපේ සීලේ අදි සීලයක් වාටපත් වෙනවද කියලා. ඒක අව탁සීරු කරන්න එපා. නමුත් අපි අද දේශනාවේ වැදගත් කොටසේම නැත්නම් මතු කරගන්න හදන්නේ ඒ මත ඉඳගෙන කරන මේ පරිඋත්ථාන කෙලස් එක්ක නීවරණ ධර්මයන් එක්ක වැඩ කරනකොට කොහොමද ටැග් ගහනවා කියන්නේ කොහොමද එතන එතන නතර වෙනවා කියන්නේ කොහොමද ඕනකට වැඩිය දඟලලා ගහගෙන යනවා කියන්නේ මොකද්ද කියන එක ඇතුළත නතර වීම සහ පිටත ගසාගෙන යාම කියන පද දෙකුත් තියෙනවා. මේ භාවනා කරගෙන යනකොට යම් වෙලාවක Tamanට භාවනා ජීවිතයේදී අරමුණ අපි ගමු මේ වෙලාවේ නිදර්ශනයක් විදියට ආනාපාන සතිය වගේ එකක් ආනාපාන සතිය හොඳට මුණ ගැහුණා හොඳට ආනාපාන හිත හිටියා ඒ නිසා මේ ආනාපාන හිත හිටීම මට ලොකු නම්බුවක් සතුටක් කියලා ඒ ආනාපානේ හරියෑම එන්න නැත්නම් ආනාපානේ පිහිටීම ආඩම්බර වෙන්න පටන් අරගත්තොත් ඒකට කියන්නේ ආනාපානය අල්ලගත්තයි කියලා තමන් ආනාපානය අල්ලගත්තොත් තමන් ආනාපානට අහු වෙනවා. මේකත් වැඩි ටිකක් ගැඹුරට අහු වෙනවා මේ ඩිංගිත්තක් ආලෝක නිමිත්තක් එන්න පටන් ගත්තට පස්සේ. එතකොට උඟ දෙනෙක් කොච්චර අහු වෙනවද කියනවනම් ආනපානේ බහාතබල අර යාන්තට අහුවෙන ආලෝක නිමිත්ත මහා ලෝකයට සලකන්න කිය ගමන් තමන් ඒ ආලෝකේ මත් වෙනවා ඇතුළත නතර වීමක් වෙනවා ක්ෂණය පන්නනවා අඩු ගානේ ආනපානයට නැති වෙනවා යම් වෙලාවකට ගිහිලා ඊටත් එහාට ගියා ගිය සහැල්ලු ගති ආලෝක නැත්නම් කාන්දමකට අල්ලලා තිබ්බා වගේ අරමුණට ඇද බැඳ ගන්න ගතිය වෙලා පළවෙනි ධ්‍යානය වගේ කියලා ලැබුණාට පස්සේ ඒ නිමිත්ත හම්බුනාට වඩා ලොකු ආකර්ෂණ ශක්තියක් තියෙනවා. අනික ඔක්කොම භාවනා කරන්න ආවට ඒගොල්ලන්ට ධානයක් හම්බුන්නේ මට විතරයි ධාන හම්බුනේ. ඒක නිසා අනික ගොල්ල පහක් මම උසස් කියලා හිතනකොටම ධානලාභී වුණත් අසත්පුරුසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ධානලාභී වුණත් අසත්පුරුසයි කියලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. සත්පුරුෂ සූත්‍රය. මොකද ඒ කියන ආඩම්බරෙන් කිසි තැනකට ගෙනියන්නේ ඊට පස්සේ දෙවෙනි ධ්‍යානට ගියාම ගොඩාක් ප්‍රීති සුඛ පිරිසිදුව ලැබෙන. එහෙම නැත්නම් ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත සමාධිජ ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාවට යනවා. එතකොට Tamanට නිකන් හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක නැගලා හයිවේ එක යන්න වගේ හොඳ සෑහළු ගමනක් හම්බ වෙනකොට එතනත් බැදෙන්න ඉඩ තියෙනවා. එතනත් අහුවෙන්න ඉඩ තියෙනවා. එතකොටත් ප්‍රතිෂ්ඨාවක් ලැබිච්ච ධ්‍යානය අල්ලවදා ගැනීමක් වෙනවා. මේ විදිහට ධ්‍යාන සුද්ධ විවිසුද්ධ වී යන්න යන්න අටවෙනි ධ්‍යානෙ දක්වාම ਸਰවචන්සේ දේශනා කරලා තියෙනවා ඒ හැම එකක්ම Tamanට බොරුවලක් වෙන්න ඉඩ තියෙනවා මේ ඕගතරණ ක්‍රමයේ දන්නේ නැත්තම් ඒ වගේම අපි හිතුවොත් එහෙම නෑ නෑ මේ අල්ලගත්ත ධ්‍යානය මහා ලොකු නඹුවක් නෙවෙයි ඒක මම දන්නවා ඒකේ නතරින්ට නරකයි ඊගාව ධ්‍යානට ඕනට දෙ තටමන්න ගත්තොත් වලිලන්න ගත්තොත්, දඟලන්න ගත්තොත් දෙකම කඩලා යන්නේ ඉතින්. ඒක කියනවා කන්දක් උඩට නැගින එළදෙනක් කන්ද උඩ තියෙන හොඳ නිල් තනකොළ දැකලා ඒ තමන් ඉස්සරහ කකුල් දෙකට හොඳ බර දෙන්නේ නැතුව බර ගන්න නැතුව පස්ස කකුල නිදහස් කළොත් රූටල වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම පස්ස කකුල් දෙක ළඟට ගන්න ඉස්සර වෙලා ඉස්සර කකුල් දෙක ස්ථාවර කරගන්න. අවර කරගෙන පස්සක කුල් දෙකට බර අරගෙන තමයි පස්සක ඉස්සර කකුල් දෙක උඩින් තියන්නේ. අන්න ඒ වගේ එක තැනක තහවුරුව ලබාගෙනයි අපි අනික් පැත්ත රැල්බරෝල් ලරින්නේ. ඊට පස්සේ තමයි අරක ඉස්සරහින් තියන්නේ. එතකොට එකක්වත් දැඩිව අල්ලන්නත් නරකයි. දැඩිව අල්ලන්න නැතුවත් බෑ. දැඩිව අල්ලන්න නැතුළු ලෙසලා වැටෙන. ඒක නිසා දැන් මම ඉන්නේ මේ පළවෙනි ධ්‍යාන නැත්නම් දෙවෙනි ධ්‍යානේ මට ඊගායකට යන්න ඕනේ කියලා ඕනකට වැඩිය යන්න පටන් අරගත්තොත් ඔය ඔක්කොම කඩලා ගිහිල්ලා පිට සම්පූර්ණ බුවක් හිට ගැලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා විසිරලා යනවා. මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මහා ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය මේක ලොකුවට බාරගත්තොත් වහකණ්ඩ ඉඩ තියෙනවා. ශීදීනසා ගන්න ඉඩ තියෙනවා. අනේ මෙච්චර හොඳට තිබුණ ධානය මට නැති වුණා නේද කියලා. නිසා ඕනට වැඩි ඉස්සරහට යන්න ගියොත් ඒත් තමයි වැටෙනවා. ඕනට වැඩි අල්ලගත් එක දැඩිව අල්ලගත්තොත් ඒත් අමාරු වැටෙනවා. ඒ නිසා අවස්ථානෝචිත ප්‍රඥාව එකින් එකට එකින් එකින් උඩු දෙන ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඒක සර්වඥාන්සේ සඳහන් කළා තියෙන්නේ ඉදං නිසායි ඉදං පජහත කියලා. ගුරුසු දෙයක් අපි අල්ලා ගන්නවා ඊට වැඩිය ගුරුසු දෙයක් අයින් කරනවා. ඊට පස්සේ සිවුන් දෙයක් අල්ලගෙන සිවුන් දේ මාර්ගයෙන් ගොරසු දේ ප්‍රතිස්ථාපනය කරනවා. ඊටසේ වඩා සිවුන් දෙයක් අල්ලගෙන සිවුන් දේ ප්‍රතිස්ථාපනය කරනවා. ඒක අතිසූක්ෂම දෙයක් කරලා සියුම් දෙත් ප්‍රතිස්ථාපනය කරනවා එnde end end end එකින් එක එකින් එක සියුම් භාවයට ප්‍රතිස්ථාපනය කරනකොට එකක්වත් දැඩිලිය අල්ලන්නේ උදාහරණයක් වශයෙන් කියනවා යුද්ධයට ගිය දක්ෂ සෙබලා අඩුව දෑතින් අමෝරා ගත්තොත් යුද්ධ කරන්න බෑ අඩුව සහැල්ලුවට අල්ලගත්තොත් හතුර ගන්න පහට කඩුව විසි වෙනවා නිසා කඩුව අල්ලන්න ඕන සුකනම්ය ක්‍රමයට ඕන විදිහට අත හරවන්න පුළුවන් විදිහට දැඩිව අල්ලන්න ඒතරකේ දැඩි භාවයක් තියෙනවා සුකනම්මේ භාවයක් තියෙනවා. හුඟක් අමෝරා ගත්තොත් අඩු ශිල්පේ දක්ෂ නැති වෙනවා. අනේ මේක ශිල්පේ දක්ෂ වෙන කියලා සැහැල්ලුවට ලගත්තොත් කඩුව විශ්විලා යනවා. එහෙනම් ඉතින් හතුරට යට වෙනවා. අන්න ඒ වගේ මේ සුකනම්මේ භව දෙන්නෙකුට ශිල්පේ සමාන නැහැ. ඒක නෑ එක එක විදිහට තමයි කරන්නේ. ඒක නිසා සරුවචනාංශ මේකට විවිධ උදාහරණ උපමා ගෙදරට පානවා උන්වහන්සේ සඳහන් කරන්නේ කම්මාරෝ රජදස්සේව නිද්දමේ මලමත්තනෝ අත්තරණක මල බැඳිච්ච රත්තරණක මල අයින් කිරීමට කම්මල්කාරයා මොකද කරන්නේ දක්ෂව ඒ කටයුත්තක් වගේ රත්තරණ ගෙවෙන්නත් බෑ. හැටේමට හානි වෙන්නත් බෑ. මාස ගණන් අවුරුදු බැංචි වැඩි මල කැපෙන්නත් ඕනේ. එතකොට ගින්නේ දානවා වතුරේ දානවා. ආයෙ ගින්නේ දානවා ආයෙ වතුරේ දානවා. ඕමම කර කර තමයි මඳින්නේ. ඒ ඒ උපක්‍රමයේ සරුවචනanse දෙන්නේ ඒක පිටු කරන්නේ තෝක තෝකං කණේ කණේ. හැම දී ඇති හැම චිත්තක්ෂණයකම ටික ටික මල කප කපා යනවා මිසක් ආ එකවර ඔක්කොම අයින් කරන්නත් බෑ එකම චිත්තක්ෂණයක්වත් රල්බුරුල් කරලා විදා විඩාරින්නත් බෑ. හැම චිත්තක්ෂණයකම එළඹ සිට සීයෙන් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඒත් වතුරයි ගින්දරයි දෙකම පාවිච්චි කරනවා. ඒ දෙකම යොදාගෙන තමයි රත්තරනේ මලාරි. ඒ වගේ තමයි මේ ඕගතරණය කරනකොට ඒ සමතනුගහිතය කරනකොට අපි කාමේශා කාමසඤ්ඤාව දුරු කිරීම සඳහා රූප අරමුණක් ඉදිරියට ගන්න ඉඳගෙන ඉන්න කය හෝ එහෙම නැත්නම් ආනාපාන අරමුණ ඉඹීම හැකිලිම එතන වම දකුණ වශයෙන් සක්මන ඒකට කටයුතු කරනකොට අපි ඕනට වැඩිය කලබල වෙලා කරන්නත් බෑ ඕනට වැඩිය දැඩිව බදාගන්නත් බෑ උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ අරමුණ කිට්ටු කරගන්න ආද කරගන්න දැපෙන දමා ගන්න අපි සමාහට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කිරීම කරනවා. ආස්වාසලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසයලාදී ප්‍රසවාසය මෙනෙහි කරනවා. මොකද නැත්තම් හිත නන්නත්තර වෙන නිසා. ඉතින් නමුත් මේ විදියට මෙනෙහි කිරීම එක මේ සාර්ථක වුණාට පස්සේ ඉස්සරහට වැඩ කරන යනට යෝගාවචරණ තියෙන වැඩි වේලාවක් ආනාපානෙ දිහා බලාන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක එක වගේ වෙනවා. දෙක අඳුන ගන්න බැරි තත්යකටපත් වෙනවා. එතකොට ආස්වාසය කියලා ආස්වාසය ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය වෙන් කරන්න බැරිකොට මෙනේ කරන්න ගිය ගමන් කලකොල වෙන්න පටන් ගන්නවා. එතකොට යා මෙනේ කිරීම අතාරින්න. එතෙන්ද යනකම් මෙනෙහි කරන්න. දෙකේ වෙනස පේනකම් මෙනෙහි කරනවා. දෙකේ වෙන නතර වුණාට පස්සේ මෙනෙහි නොකර නිකන් ඉන්න. ඉතින් මෙහෙම පුරුදු වෙච්ච එක්කනාට ඊගාදාසේ පටන් ගන්නකොට දෙකේ වෙනස වේන පේනවා. ඒත් මෙනෙහි කරන්න අවශ්‍යයක් නැහැ. දන්නවා මේ විනේ කරන්න ඕනේ හිත පිට යනවා නම් මෙතන හිත පිට යන්නේ මට ආස්වාද ආස්වාසයෙන් පේනවා ආස්වාද ප්‍රසවාසයෙන් පේනවා හොඳට බලන්නේ හිටියොත් විනේ කරත් නොකරත් ටික වෙලා කරනකොට මේ දෙක වෙන මෙනෙහි කරන්න බැරි තැනටපත් වෙනවා ඒකට යා කනගාටු වෙන්නේ නැහැ අනේ මට මෙනෙහි කරගන්න බැරි වුණයි කියලා හෝ එහෙම නැත්නම් අමෝරාවේ මෙනෙහි කරන්න යන්නෙත් නැහැ අන්න එතනදී දැඩිව පිහිටන්නෙත් නැහැ ඕනටදී පොර ගන්න යන්නෙත් නැති ක්‍රමේ මෙනෙහි කිරීමේ කෘත්‍යය ඉවරනාට පස්සේ ඒක බහා තබන. උපකරණේ වැඩගත්ත පස්සේ පැත්තක තියෙනවා. ආන් මේ විදිහට මේ ਸਰුවචනාංශය දීලා තියෙන හැම උපකරණයක්ම හැම භාවනා උපදේශයක්ම ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුරුදු වෙන්නේ නිවන් දැක්කට පස්සේ දවසේ. ඒක මහා සාධාරණ ක්‍රමයකට මේකේ පිටලා තියෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ සත්‍ය දැකපු කෙනාට පමණයි හතරවෙනි ආර්ය සත්‍ය තේරෙන්නේ. නිවන් දකින ක්‍රමේ තේරෙන්නේ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරාට පස්සේ. ඉතින් මල කෙලියයි අපි හිතනවා අනික හැම ලෝකේ තියෙන නිදර්ශනයකම පාරිවරච්චාම ඉවර කෙලවරච්ච තැන අපේ પરමාර්ථය තියෙනවා. කෙලවර තියෙනවා. එනිසා අපි පාර ගමන් කරනවා පාර ඉවරච්ච තැන අපිට අපි උත්තරේ හම්බෙන්නේ. මෙතන තියෙනවා උත්තරේ හම්බුනට පස්සේ තමයි පාර තේරෙන්නේ. නිරෝධය ලැබුණට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ. ඒක නිසා මෙතන වැඩ කරන ක්‍රමය කවදාකවත් පොතක ලියන්න බෑ. කවදාකවත් වේකී අධ්‍යාපන ක්‍රමයකින් ලබා දෙන්නත් බෑ. තර්ක කරලා ගන්නත් බෑ. එකක් කියත හැකි භාවනා කරගෙන කරගෙන යනකොට මේ උදේකලාව කියන එක විවේකයේ කියන එක විස්රාමයේ කියන එක අපි නොසලකුවාට ඒක අපි නොදන්න දෙයක් නෙවෙයි. උදේකලාව ඕනේ මිනිසෙකුට උසස් සදාචාරයක් එක්ක ලබා ගන්න පුළුවන් දෙයක්. නමුත් මේ මිනිසා ලාභ සත්කාර පැත්තට දඟලනවා නම් උදේකලාව පාවා දෙන්නේ. ඕනෙම ලාභ සත්කාරයකට අපි යනවනම් එතෙන්දී අපි පාවා දෙන්නේ උදේකලාව. ඒ නිසා අපි මේ උදේකලාව කියනක උපයන දෙයක් නෙවෙයි ඒකේ උපදිනා තියෙන්නේ අපි. ඊට පස්සේ තියෙන එක උපේන මාර්ගය හොයාගන්නයි භාවනා කරගෙන යනකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය වගේ අපි කතා කරපු මාතෘකාවක තියෙන්නේ අපි මෙතෙක්කල් ආව සත්කාර සම්මාන සීලෝ ක්‍රමයේ ඉදිරින් තියාගෙන උදේකලාව පාගගත්තා. ඒකලාව පුංචි කළ සැලකුවා. නමුත් ඒක අමාර්ගයයි මාර්ගය කියලා කියන්නේ උදේකලාවයි කියලා දැනගත්තට පස්සේ යා උදේකලාව එදායින් පස්සේ තමයි ඇත්තට උදේකලාව උපයන්නේ උපක්‍රම හිතන්නේ. එතකම්ම හුදකලාවක් හිතන්නේ. හිතන්නේ මේ ලාභ සත්කාර සම්මාන හරහා නිවනට යන්න පුළුවන්. ඒ නිසා හුදකලාව අගේ කරන්නේ නැතුව හුදකලාව ලබන ක්‍රම පිළිබඳ හිත පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ භාවනා කරගෙන යන වෙලාවේදී උත්සාහ කළ යුතු දැඩි වීර්යයේ යෙදිය යුතු අවස්ථාවල් තියෙනවා ඊට පස්සේ උත්සාහ බහා තැබිය යුතු අවස්ථාවල් තියෙනවා ඒක නිසා ආර වීර්ය චෛසිකේ වගේ ගත්තහම ਸਰවචනන්සේ තුනකට කඩලා පෙන්නනවා ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ භාවනා ජීවිතේට පෙළඹෙන වෙලාව. ලෝකෙ කොච්චර මිනිස්සු හිටියත් 100න් කොච්චර පොඩි කෙනයි දෙනයිද ඒ භාවනාවට පෙළඹෙන්නේ. භාවනාවට එළඹෙන්නේ එහෙම කෙනාට එළඹෙන්නේ නැති කෙනාට දහසකුත් එකක් කරුණු තියෙනවා භාවනා කරන්න. ඒ විතරක් නෙවෙයි භාවනා කරන්නේ උන්ට පිස්සෝ කියලා කියන්නත් හිතෙනවා. මෙච්චර මේ මිනිස් මේ හම්බ කරගන්න බැරි කාලේ මේ කට්ටිය මේ පැත්ත කරලා භාවනා කරන්න හදනවා කියලා මම පැවිදි වෙන්න හදනකොට මගේ කිට්ටුවන්තේ කීප දෙනෙක්ම මට පැහැදිලිවම ඇඟිලි දික් කරලා කිව්වා මානසික අසහනයක් ලකුණු පේන්න තියෙනවා. මෙච්චර ඉගෙනගෙන මෙච්චර පුළුවන්කම තියෙද්දී ශේරම අතහැරලා මේ මුදල් පරිහරණය නොකරන හිඟා කන ජීවිතයකට යන්න හදනවා කියලා කියන්නේ මොකක් හරි මොනේ අමාරුවක් තියෙනවා. ඉතින් මම කිව්වා ඔක්කොමලා කියනවනම් මට ඇති ඒ ප්‍රශ්නයක් මට නෑ. ඕගොල්ලෝ ඕන පරීක්ෂණයකට මම කැමතියි. ඒ කියන දේ අහලා ඉවරයක් කරන්න ඊට පස්සේ මගෙන් අහන්න දෙන්න එපා. ඔයගොල්ලෝ ඕන පරීක්ෂණයට මාව ලක් කරන්න. ඊට පස්සේ ඒක කි මම විරුද්ධ වුණා නම් සමහරට මාව වැදගෙන යන තිබ්බා පිස්සන් කොටුවකට මම විරුද්ධ වුණේ නැහැ ඊට පස්සේ මට පුළුවන් වුණා ඒ විවේකයයි ලාභ සත්කාරය පිළිබඳව දැඩිව අල්ලගන්නෙත් නැතුව දැඩිව පොරකන්නෙත් නැති ක්‍රමයකට යන්න ඒ නිසා භාවනා ජීවිතයට පෙළඹෙනකොට අපිට දැඩි මතධාරී වෙන්න වෙනවා විශේෂයෙන්ම අම්මට අප්පච්චිට විරුද්ධ වෙන්න වෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නෑ ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ කොට තෝගේ අම්මට අප්පට විරුද්ධ වෙන්න බැරි නම් කවදාකවත් තෝ මගේ ශ්‍රාවකෙක් නෙවෙයි. ඒ ටිකක් සැර වැඩි. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔක බොහෝ බටර් ටිකක් ගාලා මම අම්මා දෙමාපියෝ ඇඬු කඳුලෙන් පසු වෙද්දී මම ගී ගිය තැහැරියයි. හරිදර 100න් දබල ඇල්ලා කිව්වේ නෑ. දෙමාපියන් ඇඬු කඳුලෙන් ගත වෙද්දී මම ගී ගිය තැහැරියයි. ඉතින් මේක යනකොට විවේකේ ඕනේ නම් ඔය පයුරු පාසනකම් එක බෑ. එක්ක කනවා නම් කාපන් නැත්නම් ලේව කනවා නම් ලේව කාපන්. එක හතන මැදට යන්න ගිය මනුස්සයා ඒක මැද මැද චපලව වංචනිකව යන්න ගිය මනුස්සයා එලවත් නැති මෙලවත් නැති කෙනෙක් බාටපත් වෙන නිසා ආරම්භ ධාතුවේදී ඒ ඒ ගන්න හිතුවක්කාර මතය කිසිම ශිෂ්ට සමාජයක් පිළිගන්නේ පිළිගන්න කැමති නැහැ මොකද ශිෂ්ට සමාජය කැමති ඔක්කොමලා ගාගෙන අනාගෙන ජීවත් වෙනවා දකින්න හොරි කියන කට්ටිය හැම කෙනාම කැමති හොරි හැදෙනවට කට්ටිය. සොරි කියලා හිතෙන්නේ ඒ වෙලාවට හොරි හැදෙන්න ඕනේ. ඒගොල්ලන්ට සොරි කියලා හිතෙන්නේ හොරි නැති කෙනෙක් දකින්න. ඒ නිසා කවුරු හරි ගියා නම් ඒ භාවනා ජීවිතේට ඒ මිනිහා විතර ඒකේ දුක දන්නේ. ඒක නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විත්වජන පරිස්සමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං. විද්‍යාව ඉගෙනගත්ත මිනිහා නැත්නම් ශිල්පේ උගත්කම ඉගෙනගත්ත මිනිහා විතරයි ඒකට උත්සාහ කරන මිනිස්යාගේ ප්‍රයත්නේ වටිනාකම තේරුම් ගන්න. විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම. උපමාවට කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනා දැනගන්න බෑ. ප්‍රසව වේදනා දැනන්නේ වදපු ගෑණියෙකුට විතරයි. වඳ ගෑණියෙකුට ලබන්න බෑ. ඒ වගේ තමයි මිච්ඡර මේ ලාභ සත්කාර දීදී මේ භාවනා ජීවිතේට මොකද පෙළඹෙන්නේ කියලා ඔය ලෝකයේ තියෙන දැනුමට තේරෙන්නේ එහෙම ආව පිරිසක් ගැන කතා කළොත් එහෙම එහෙම කියලා ආවට මොකද? ඇවිල්ලා මේ සිල්පද ටික රැකගෙන විකටෝම නිචිපතා මෙච්චර පරියංක කරනවා මෙච්චර සක්මන් කරනවා කියන කාලසටහනකට යන්න ගිය දවසේ ලෝක දෙකක බර වෙනවා. දෙලොක්මද හිර වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අරගෙනම් කාමාසාදේ තිබුණා දැන් ඒකත් නැහැ. මේ භාවනා ජීවිතේ පොට අල්ලගත්තේ නැත්නම් ඒකත් ඒ නිසා දෙලොක් අතර හිත වෙන නිසා අල්ලගත්ත බර හිම නොතබා අග්ගහිත විරිය කියලා ගත්ත ඒ ධූරය දිකට ගෙනියනවා කියන එක වීරිය දෙවෙනි කොටස එතනදී ඒ කිනාට පිටකොන්දක් තියෙන්න ඕනේ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ ඒ ගත්ත වැඩ පිළිවෙල කරගෙන යන්න. ඒක කරගෙන කරගෙන කරගෙන නිති කාලසටහනක් ශ්‍රද්ධාවකින් යුක්තව සක්කච්ඡකාරයෝ කරන්න පටන් ගත්තට පස්සේ ඔබේ තියෙන කටුකරෝසන ගතිය නැති වෙලා ඒ යෝගී ජීවිතේට බුද්ධකලා ජීවිතේට පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒක අර ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක ඉන්න කෙනෙක් අජට අවකාශයට ගියා වගේ අජට අවකාශයේ ආකර්ෂණය නැතුව ජීවත් වෙන හැටි පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ මෙතන තියෙන්නේ නැති දෙයක් හොයන එකක් නෙවෙයි මේ තියෙන හුදකලාව තහවුරු කිරීමයි. දැනවත් තියෙන විවේකي වැඩි කිරීම. දැනවත් තියෙන ඉතේ මේ සාමකාමී ගතිය වැඩි කරන එකයි කරන්න තියෙන්නේ කියලා ක්‍රමවේදය හොයන්න ගියාම ඊට පස්සේ දත කන්න දෙයක් නැහැ, මහන්සි වෙන්න දෙයක් නැහැ. ඥාන සම්ප්‍රයුක්ත වීරියක් ඕනේ කරන්න. අන්තිමට යනකොට විපස්සනාවේ ඉහළ කෙළවරට යනකොට ආපු ගැම්මෙන් මේ යන ගමනක් තියෙනවා. එතකොට ගොඩාක් සහැල්ලුවෙන් යන්න තියෙන්නේ. ඒ නිසා මුලදී දැඩි වීරිය යොදන්න ඕනේ. මැදදී මධ්‍යස්ථ වීර්යයක් ඕනේ. අවසානට යනකොට ඒක ගැම්මටම සිද්ධ වෙනවා. නිසා දිගටම දැඩි වීර්යය යෙදුවොත් ඒත් තමයි වැටෙන්නේ. මුලින් ඉඳලාම සහැල්ලු වීර්යයක් යෙදුවොත් වැඩේ පටන් ගන්නෙත් නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්ය යොදන එක කිසිම කෙනෙකුට ඊයේ දවසේ භාවනාව හරි ගියාට අද ඒකේට ආනිසංස නැහැ. අදත් මුලින් ඉඳලාම දැඩි වීර්යකින් පටන් අරගෙන ඊයේ කේන ගినాපු මට්ටමට දැනමුතුකම තනවා වඩාගෙන ටිකක් ඉස්සරහට ගිහිල්ලා නතර කරනවා. අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්න අර මට්ටමට ගිහිල්ලා තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නතර කරනවා. කොහොම කරන නිසා ඒක නට මම දක්ෂ යෝගාවචරයේද ආධුනික යෝගාවචරයේද කියන්න බෑ පරියන්කේ මුලදී හැම කෙනාම වැඩ කරන්නේ ආධුනිකයෙක් වගේ තමයි. අනික් කරුණු හරි ගියොත් සී වුණොත් ඈහුණොත් යෝගේ යෙදුනොත් ඉස්සරහට ගෙනියනවා. බැරි නම් තමන්ගේ දැනුමුතුකම් යොදාගෙන ලද தත්ත්වය රැකගෙන ජීවත් වෙන නිසා ප්‍රතිඵල අපේක්ෂාවෙන් වැඩ කරන එකන දැඩි වීර්යයකට. දැඩි වීර්යයද පේකන තිබුණාට වැඩි අමාරු தත්ත්වයකටපත් වෙලා තමන්ගේ නිච්ඡාබංගත්වයටපත් වෙලා තමන්ගේ දොස් දක්න ස්වරූපයටපත් වෙලා වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒ කෙනාට පේන්නේ මේ භාවනා උපක්‍රමය දුක්ගෙන දෙන එකක් කියලා. ඒ හේතුව මේ දැඩි අල්ලා ගැනීමකුත්තරව දැඩි වෑයම් කිරීමකුත්තරව මදමාවතේ ගෙනියන එකට කියන්නේ සිරා වේදේ කියලා අපේ ලොකු සාංශ පොතක ලියලා තියෙනවා. ඉස්සර ගුරුවරු නෙළුම් කොලයක් නෙළුම් මේ පෙත්තක් නෙළුම් පෙත්තක් වතුර පාවෙන්න දරලා ඒකේ තියෙන පිටපැත්ත හරවලා ඒකේ තියෙන රේණුවත් පලන්නේ කියලා කියනවලු දැලිපිහිය. අතින් අල්ලන්නේ නැතුව පාවෙන වතුරේ පාවෙන නෙළුම් පෙත්තක යටපැත්තේ ශිරාව පලන්නේ කියලා කියනවා. ඉතින් දැටිපි අමෝරාවෙන් අල්ලන ගැහුවොත් නෙළුම් පෙත්තත් කැල්ල වතුර ගිලනවා. බය වෙලා වේගුලා තියාගන්න බැරි වුණොත් කිට්ටු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ශිරාවේදී වාගේ ඒකට මේ නෙළුම් පෙත්තේ වතුරේ පිහිටලා තියෙන අඩපටල ගතියත් දැලි පිහිටින ඉතාම සියුම් කැපෙන ගතියත් හරියට රේණුව දිගේ පලාගෙන එන්න කොහොමද අවශ්‍ය කරන්නේ ඥානයයි ශ්‍රද්ධාවයි වීරියයි, සමාධියයි, සතියයි ඒක මොනම ශාස්ත්‍රයකම උගන්වන්න බෑ. එහෙම නැත්නම් තව උපමාවක් කියනවා රජ කෙනෙක් ඉඳපු ගමන් යෝජනා මේ රාජනියෝගයක් දීලා තියෙනවා බම්බයක් දිගින් මකුළු දැලක් අරගෙන ආවොත් ඇතෙක් බරට වස්තුව දෙනවා. ඉතින් මිනිස්සු දූවන ගිහිල්ලා අත් දෙක දිග ඇරලා බම්බයක් දිග මකුළු දැලක් කරන අනිත් එක්කනට කලින් දූවක නෑනවල රජගෙදෙට යනකොට කැඩෙනවා. එකෙකුට ඔක්කත් බැරි වුණාලු පරිණ්ඩි ඔප්පු කරන්න. මොකද මකුළු දැල අරගත්තට පස්සේ ඒක ගත්තේ මේ මකුළු දැලක් ඒක රජගෙදෙට යනකම් සියුම්ම ගෙන ගන්න බැරි නිසා රජුගේ සම්මාන ලබා ගන්න බැරි වෙනවා. මකුළු දැල කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. අභ්‍යක්තික මකුළු දැලක් කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. උපයන්න ලේසි. නමුත් තම උපයපු දැන රාජමාලිගාවට වෙන කෙනෙකුට ඉස්සලා දුවන්න ගියාම තමම ඒක කඩාගන්න. ඒ නිසා මේ භාවනාදී අපි බලාපොරොත්තු වෙන මේ විශ්‍රාමය ඒ භාවනාවේ අපි බලාපොරොත්තු වෙන මේ උදකලාව ඒ භාවනාවේ අපි බලාපොරොත්තු වෙන මේ විවේකය උපත්යෙන් අපිට හම්බෙච්ච වාසනාව. දක්කුමුක්කු කෙරුවොත් කලබල කෙරුවොත් කලබලේ නිසාම උදකලාව නැති වෙනවා. කලබලේ නිසාම මේ විවේකේ නැති වෙනවා. මේ විස්රාමේ නැති වෙනවා. ඒ නිසා මේ අපි නැති දෙයක් උපයන්න හදනව නෙවෙයි තියෙන දෙයක් ඉස්මතු කරගන්නයි හදන්නේ. නිසා දැඬ භාවනා නොකරන කෙනෙක් කියලා කියන්නේ නරක මිනිහෙක් නෙවෙයි. එයා උත්සාහ කරොත් එයාත් ඒක කරයි. මට වැඩි ඉක්මනට කරන්න ඉති කියලා. නිසා මං කලින් භාවනා කරුවා කියලා මට කලින් නිවන් හම්බෙයි කියලා කිසිම සාහිතියක් නැහැ. අපි මේ manussකමත් එක්ක ඉපදිච්ච බුද්ධෝත්පාද කාලත් එක්ක ලැබිච්ච චන සම්පත්තිය ඉස්මතු කර ගැනීම සඳහා කලබල වෙලත් බෑ. ව්‍යාපාර නොකරත් බෑ. මේ දෙක මැද යන ගමන මේ దేవතාව කවදාකවත් එක්කෙනෙක්වත් දැකලා නැහැ. එක්ක ඕනට වැඩි අල්ල බදා ගන්නවා, එක්ක ඕනට වැඩි තටමඬ හදනවා, දඟලනවා. ඒ දෙකේදිම වෙන්නේ අර යසියුම් භාවයට, ගම්භීර භාවයට, තලතුණකමට විශාල නින්දාවක්. හැබැයි මේ නින්දාව ලබන්න නෙමෙයි කරන්නේ නොදැනුවත්කම නිසා. ඒ නිසා කවදා හරි මේ හොයන්නේ මොකද්ද? මගේ වචනෙන් කියනවනම් උද්දේකලා. අනිපංගලම මේ හොයන්නේ. විවේකයේ හොයන්නේ. විස්රාමයේ හොයන්නේ. ඉතින් ඒක හොයන්න බෙර ගහගෙන කොටි ගහගෙන ගෙජ්ජෝල් ළඟ නටන පටන් අරගත්තොත් ඒ ගෙජ්ජෝල නෑ නිවනට බාධා කරන එකක්. තමයි දැනගන්න ඕන ගෙජ්ජෝල් වල විවේකේ හොයන්න බෑ. උත්සව සභාවල් එක හොයන්න බෑ. ලාභ සත්කාරාස්සේ කරන්න බෑ. නමුත් විවිකේ හම්බුනාම අපිට පේන්නේ පාළු ගතියක්, කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක් අපේ අපි නෝන්ජලයක් බවට පත් වෙනවා කියන්නේ. එනිසා එකවරම විවිකේ හම්බුනොත් පිස්සු. මොලේන රක් වෙනවා. එනිසා ටිකෙන් ටික ටිකෙන් ටික මේ කලබලකාරී සම්බන්ධතා සහිත ජීවිතයෙන් විවිකේ යන ගමනේදී අපි ඒක සමනලේ රූපාන්තරණය කරන්න වගේ ඒ සර්පේ හැවහලන්න වගේ එනේන එක ප්‍රයෝජනෙ සලකලා ඉදිරියට ගෙන යාම එන්නන ඒ ਸਰුවචන් වහන්සේගේ වගේ ප්‍රායෝගික දර්ශනයක් මොනම ආගමකවත් නැහැ. ඔය හැම එකෙම තියෙන දෙවන්නේක් සම්බන්ධ කරන ලබන විමුක්තියක්. නමුත් අවාසනාවට වගේ අපේ ථේරවාදයක් নানা ප්‍රකාර බාහිර දේවල් මතින් මේ ආගම් ක්‍රම පූජා විදි සකස් කරලා මේ එක එක දේවල් ලබා ගන්න උත්සාහ කරනවා එකෙන් වෙන්නේ මොකද්ද? බුද්ධෙක් උදකලාව නැති වෙන එක. බුද්ධෙක් ඒ විස්රාම ගතිය නැති වෙන එක, විවේකී නැති වෙන එක. ඒක නිසා මිනිස්සෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. සිල්වන්ත කෙනෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. නිකමට අර ගීගී අතාරපු කෙනෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. අපි මේ උපයන්න හදාන්නේ මේ ගීගී අතාරීමෙන් හම්බ වෙන දෙයක් නෙවෙයි. ශිල්පදයකින් ලැබෙන දෙයක්වත් නෙවෙයි. ඉගෙන ගන්න කියලා ලැබෙන දේකුත් නෙවෙයි මේ සීලයයි මේ ඉගෙන ගැනීමයි කී කියත හැරීමයි තියෙන්නේ දැනටමත් අපිට හම්බෙලා තියෙන මේ විවිකේ සාක්ෂාත් කර ගැනීමයි උදිකලාව සාක්ෂාත් කර ගැනීමයි ඒක සඳහා අපි සාමූහික ප්‍රයත්නයක් යෙදුවට සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ ඒ මම දැන් මෙතන කියන ඒ මූලික උපමානය යටතේ පමණයි නිසා අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොටත් ගත්තා ඉඳ ගන්නකොටම Tamante විස්රාමේ වැටෙනවා නම් විවේකයේ වැටෙනවනම් විස්රාමයේ වැටෙනවනම් ඉන් එහාට කිසිම භාවනා උපක්‍රමයක් ඕනේ නැහැ. කරන්න තියෙන්නේ ලැබිච්ච ඒ විස්රාමය අකිතාක් දුරට පාවිච්චි කරන එකයි. නොලැබුණා නම් කනගාටු වෙලා ඇති වැඩක් නැහැ. නැවතත් හිත ඒ වගේ විස්රාම ගතික වීම සඳහා කොතනින් පටන් ගන්න ඕනද කියලා දන්න තැන ගැන හොඳ ඉන්න තැන ගැන හොඳ සමීක්ෂණයක් කරලා ආධුනික හිතක පටන් හිතට දිනු කරගෙන යන්න පටන් අරගත්තොත් ඒරෙයි ඒ ඊතන තරම් ඔච්චර ඉතාම ගැඹුරු මහා ලොකු ගමනක් නම් ඔය සෝපාකලාට සුනීතලාට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අටාචාරාවකට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අමු අමුවේ මිනී කපපු අඟුලිමාල්ලාට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ ඒගොල්ලෝ හොඳයි කියලා. ඒත් පුළුවන් මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මේ නිවනට කිට්ටුම தත්ත්වය තමයි හුදකලාව කියලා. ඉන්සාය හුදකලා ලබා ගැනීම පිණිස දැනටමත් මේ හැම කෙනෙක් ළඟම ලෝකේ ඉන්න බොහෝ ජනතාවකට වැඩිය හුඟක් සුවිශේෂී දක්ෂකම් තියෙනවා. පින් තියෙනවා ක්‍රමසහ විදි තියෙනවා හිතනවා නම් ඒ ක්‍රමසහ විදි වලට වැඩිය දන්න තව කෙනෙක්ගේ හරි ආශිර්වාද ඕනේ. තව කෙනෙක් මට නැතුවම වැකිලා අන්නේ දීන தත්ත්ව හීන தත්ත්වයේ හිතේ තියාගන්න නැතුව තමන්ගේ ශක්තියෙන් උපයා ගන්නලද ඒ දැනටමත් උපයාගෙන තියෙන එකම අනා වඩා ගත්තොත් අදා වේදා ගත්තොත් ඉදිරියට මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ එතනම නිවන් නොලැබුණාට නිවනට පුළුවන් හැකි සංඥාව ඇති වෙනවා. ඉතින් අද දවසේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා සියලු දිනාට මේ හැකි සංඥාව ලබා ගන්න පුළුවන් වුණොත් මම හිතනවා අපි දවසේ ගත ප්‍රයත්නේ සාර්ථක වුණයි කියලා. මේ దేవතාව බුදුරජාන් වහන්සේගෙන් අර මම යමක් ඇල්ලුවා නම් මම ඒකට අහු වෙනවා ගිලෙනවා. මම තටමැව්වා නම් මම ගසාගෙන යනවා තටමන්නෙත් නැතුව අල්ල බදා ගන්නෙත් නැතුව මේ ඉතුරුනාට පස්සේ ඒ దేవතාව කියනවා චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණම් පරිනුබ්බතා. උග කාලයකට පස්සේ මම දැක්ක නිවන් ලැබූ රාක්මණේ වැඩගත් පුරුෂයෙක් අපතිට්ඨං අනායුයන් කින්නන් ලෝකේ විසත්තිකං අල්ලබදා ගන්නෙත් නැතුව ඕනරඩිය පොරකන්නෙත් නැතුව මේ විසත්තිකා නැමැති ලාටුවෙන් ලෝකේ ඉතර වෙච්ච බමුණෙක් කාලයකට පස්සේ දැක්කා කියලා බුදුරජාණන් වහන්සේට ඒ උදාන වාක්‍යයක් කියන බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමත කර බව දැනගෙන ඒ దేవතාවා ඒ හේතවනාරාම පරිශ්‍රයෙන් අන්තරස්ථාන වුණා කියන තැන තමයි මේ සූත්‍රය ඉවර වෙන්නේ. එනිසා උඟ දෙනෙක් නැත්නම් බොහෝ දෙනා නැත්නම් සියලුම දෙනා මතක තියානින්න අපි මේ ගමනේ ඇවිල්ලා තියෙන දුර වැඩි. යන්න තියෙන දුර බොහෝම ටිකයි. අපි ළඟ තියෙන පාහර ගතිය තමයි අපි ආපු ගමන ගැන නොසලකා තරම් නොවන විදියට අපි අපි ගැන අව탁සීරු කරනවා. ඒක බුද්ධ පුත්‍රයෙකුට කවදාකවත් ගැලපෙන්නේ බුද්ධ දුහිතකාවට කවදාකවත් ගැලපෙන්නේ අපි ශාක්‍ය සිංහයෝ වගේ ශාක්‍ය සිංහ පුත්‍රයෝ ශාක්‍ය දීතිකාවන් විදියට මේ හැකි සංඥාව අරගෙන අපි මේ කරන්නේ ලෝකයා යන කාම මාර්ගය යන ගමනක් නෙවෙයි අපි මේ අරිහත් අධ්‍යයේ පෙරවගෙන එහෙම නැත්නම් මේ සිල් රෙද්දක් පෙරවගෙන යන්නේ කවුරු සන්තෝෂ කරන්න යන ගමනක් නෙවෙයි ආදායම් බද්දෙන් නිදහස වෙන කරන බොරුවකුත් නෙවෙයි ඒක තේරුම් ගන්න ඒක අදාහ ගන්න පටන් අරගත්තොත් මම හිතනවා මිනිස්සු විතරක් නෙවෙයි දිවියෝත් ඒකට নমස්කාර කරා. ඒ විතරක් නෙවෙයි ඒක විතරමයි. අන්නේ මිනිස්යාගේ පපුවේ විතරමයි මේ අත්‍යවශ්‍ය වූ ශාසනය රැකීමේ රහස තියෙන්නේ. එතකොට මේ මිනිස්යා ශාසනයත් රකින්න අතර ශාසනයෙන් ගන්න පුළුවන් උපරිම ඒ ආධ්‍යාත්ම ශක්තිය තමයි ලබා ගන්න නිසා අභ්‍යන්තර බාහිර ශාසන දෙකම දිනු වෙනවා එසේ දිනු කිරීමට සියලු දෙනාට ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි